අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවක් අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු තරංගට ආර්දනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට ස්වාමීන් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න 9ක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මෙතෙක් කලක් වම දකුණ ලෙස කළ සක්මන මෙවර දකුණ ඔසවනවා ගෙන යනවා තබනවා ලෙසද වම ඔසවනවා ගෙන යනවා තබනවා ලෙසද මෙනෙහි කෙලිමි අවුරුදු කීපයක සිට තිබෙන දකුණු කකුලේ යටිපතුලේ තුවාලයක් නිසා වම දකුණ හඳුනා ගැනීම පහසු වී තිබේ අද දින වතාවත් කිරීමෙන් පසු උඩමළුවේ සක්මනට ගියෙමි. ඊටමත් ආශ්චර්යමත් ලෙස මෙනෙහි කිරීම පහසු වූ අතර මළුවේ මා ඉදිරිපස හා දෙපස වැලි චක්‍රාකාරව චලනය වන ආකාරයක් දුටිමි. එය නිසල ජලයට වරහන් ඇතුලේ පොකුණක් වැවක් වැනි. ගලක් දැමූ විට ජලය රැලි නංවන්නාක් මෙන් උවත් මෙම වැලි මා වටා ගමන් කරන බව දිස්විය. නමුත් මට පසුපස නොපෙනී ඉදිරිපස හා දෙපස පමණි. පසුව මට වැටහුණේ හරියටම බෙරයකට වැලි දමා තට්ටු කරන විට වැලි සෙලවෙන්නාක් මෙනි. එලෙස සුළු මොහොතකට පසු එම දර්ශනය නැති වී ගිය අතර එය සක්මනට රුකුලක් විය. එම නිසා අදිෂ්ඨාන කළ මුළු කාලයම හොඳින් සක්මන් කළෙමි. ස්වභාව ධර්මයේ ආශිර්වාදයක් යයි සතුටු වෙමි. පර්යංක භාවනාව සක්මණෙන් පසු පර්යංකයට උඩ වැලිමලුවේදීම හිඳගත්ෙමි. ඊතා පහසුවේ මූල කර්මස්ථානය වන ආනාපාන සතියට හිත යොමු කළ හැකි විය. සුළු මොහොතකින් මෙතෙක් අත්විඳි සෞම්‍ය සඳ එළිය වැනි ආලෝකය නොව ඊතා දීප්තිමත් පැහැදිලි දිලිසෙන සුදු ආලෝකයක් හාත්පස විය. එහිදී ආනාපානයේ සියුම් බවත් නිදාගෙන නොමැති බවත් පර්යංකයේ සිටින බවත් දැනගෙන මහත් විවේක සුවයක් මුළු පර්යංක කාලයේම අත්විඳීමට වාග්්‍යවන්ත වීමි. ඊයේ පර්යංක භාවනාවේදී සෞම්‍ය සඳ එළිය සහිත පරිසරයේ එක්වරම දිය ඇල්ලක් මෙන් ජල ධාරාවක් දුටු අතර මෙම දිය පහළට කඩා වැටෙන්නේ දිලිසෙන අංශු වශයෙන් බව පැහැදිලි විය. එසේ වැටෙන ජල අංශු බිමට පතිත වී නැවත ඝනයක් වී මතු පිට දිලිසෙන නිසසල වැවක් මෙන් දිස්විය. තව දුරටත් පර්යංකයේම රැඳී සිටි අතර නැවත වරක් වතුර මලක් මෙන් පොළවෙන් ජල අංශු ඉහළට නැගෙනවා දුටිමි. තවත් පර්යංකයේම රැඳෙමින් සිටි අතර ගින්නක් මෙන් ෂණික දිලිසෙන එලියක් විහිදී ගිය අතර තවත් සුළු මොහොතකින් මුළු අවකාශයේම දිලිසෙන විදුලි අකුණු මෙන් තනින් තන දිලිසෙන ඉරිවැනි එලි දැකගත හැකි විය. මේ සියල්ල පර්යංක කාලයේදී අද්දුටු අතර පර්යංක කාලය අවසන් වූ පසු හිස ඉදිරියට නැමී තිබෙන බවත් තද හිස වේදනාවක් තිබෙන බවත් දැනුනි. මෙම සිදුවීම් පෙළ මාහට මහත් ප්‍රීති සුඛයක් ගෙන දුන් බව සඳහන් කරමින් ඔබ වහන්සේටත් මෙවන් අත්දැකීම් ලැබීමට හැකි ලෙස මෙම ස්ථානය පාලනය කරන්නා හා නන් අයුරින් සේවය සපයන සැමටත් ආදි නිර්මාතෘන් වහන්සේලාටත් නායක ස්වාමින් වහන්සේලාටත් දායක කාරක දාන ලබා දෙන පින්වතුන්ටත් පින්පතන කල්හි පින්පතන තුන් කල්හි පිරිසටත් අනුමෝදන් කරමි සියලු සත්ත්වයෝ සුවපත් වේවා සියල්ලෝම සියල්ලෝගේම සැප කැමැත්තෝ වෙත්වා ඔය කෙනෙක් සනසනොත් ඉතින් එයාට පුළුවන් ලෝකෙම සනසන්න ඒ නිසා Taman සනසෙන්නේ නැතුව කොච්චර නිදුක්ෙත්තා නිරෝගීත්වා කිව්වත් ඒක එච්චර ওই තියෙන ගැම්මෙන්නේ නැහැ නිසා අපි බලාපොරොත්තු වෙමු. කවුරුත් වගේ අර ඉන්දිය සමතාවේට ඒක රස වෙන ගතියට ආවට පස්සේ ඉතින් එතෙන් යනවා. එතකොට මේ දැනෙන තොරතුරු පුළුවන් තරම් උකහාගෙන ඒක වාර්තාවට දාන්න දන්නවනම් ඒ ඉතින් ලෝකේ තියෙන හොඳම සාහිත්‍ය කෘත්‍ය බාටපත් වෙනවා. ඒක එන්නේ ඉස්සලා තටමඬත් එපා, ආවෙ නැ කියලා අඬන්නත් එපා, ආපු වෙලාවට අහුලන්න නැතුව ඉන්නත් එපා. ආන්නේ ඒක වෙච්ච දවසේ අහගෙන ඉන්නටත් තේරෙනවා කියන කෙනා කියන හදන උත්සාහ කරන දේ එදාට sannivedanayak වෙනවා. ඒ නිසා මේකට හොඳයි. මේ தත්ත්වෙ දිගට තත්ත්වෙට දිගටම අනුග්‍රහ කරන්න නඩත්තු කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මූල කර්මස්ථානයේ ලෙස පිම්වීම හැකිලිම අරමුණු කරගෙන ඔබ වහන්සේගේ ගුරු උපදෙස් පරිදි සෑහෙන පමණ කාලයක සිට භාවනා කරන යෝගියෙක් වෙමි. මාහට සතිය පිටපනින්නේ නැතුව පැයක් පමණ වේලා පිම්වීම හැකිලිම අරමුණ දෙසම කිසිදු බාධාවකින් තොරව සතියෙන් බලා සිටිය හැකිය. මේ ඔබ වහන්සේට ප්‍රකාශ කළ විට තවත් විනාඩි 5ක කාලයක් වැඩි කරමින් ඉදිරියට අරමුණේම සතිය පිහිටුවන්නේ උපදෙස් ලබා දුනි. මම ඒ අයුරින් පසුගිය දින ටිකේම සතිය පිහිට වූ අතර එය මට බාධාවකින් තොරව කළ හැකි විය. මේ සඳහා මම ඉදිරියට කළ යුතු දේ පිළිබඳව උපදෙස් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. සක්මන් භාවනාව මම වම දකුණ වශයෙන් සක්මන් භාවනාව සිදු කරන අතර සක්මන් භාවනාව ආරම්භ කළ සැනින්ම මට දැනෙනුයේ තෙත ලනුපැදුරක සක්මන් කරනා ලෙසටය. මිදුලේ සක්මන් කරනා විට පතුලේ මඩ තැවරී ඇති ලෙස දැනේ. පාද දෙකේම මෙලෙස පවතින අතර මුළු සක්මන් කාලයම වරහන් ඇතුලේ පැයක පමණ කාලයක් මෙය පවතී. මම සෑම විටම සම්පූර්ණ පැයක කාලය සක්මන් කරමි. මට දැන් දින දෙකක පමණ සිට සක්මන් කරන විට පෙරමෙන් තෙත ගතිය දැනෙන්නේ නැති අතර සාමාන්‍ය පරිදි වම දකුණ වශයෙන් සතිය පිහිටවිය හැකිය. මේ සඳහාද සුදුසු උපදේශක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඔය ඉති පරියන්කේ නම් එහෙම විනාඩි 5ක් විතර වැඩි කරලා තවත් Tamanට තියෙනවා නම් සතිය අල්ලලා තියෙන ගතියක් එතන හිත එකලස් වෙලා තියෙන ගතියක් හිමීට නැගිටලා ඒ නැගිටින ඉරියව්වේදී හිමීට නැවතිල්ල සතිය නැගිටිනකොට ඒ සතිය ඔද්දල් වෙනවද කැඩෙනවද එහෙම නැත්නම් අර ඉඳගෙන ඉන්නකොට තිබිච්ච සතිය කොච්චර ප්‍රමාණයක් නැගිටට පස්සේ තියනවද ඊට පස්සේ සක්මන්ට නම් යන්නේ ඉදිනදා වැඩවලට නම් යන්නේ කොච්චර වෙලා අර ඉරියව්ව වෙනස් වුණාට සතිය පවතිනවද කියලා බැලුවොත් දවසක් එයි මම ඉඳගෙන හිටියා සක්මන් කරත් එදිනදා වැඩ කරත් යම් ප්‍රමාණයක සතියක් දිගට පවත්වන්න පුළුවන්. එතකොට එකිනෙක එකිනෙකට උදව් කරන්න පටන් ගන්නවා. සක්මන පරියන්කේ සක්මනට උදව් කරනවා, සක්මන පරියන්කේට උදව් කරනවා. මේ දෙකම එදිනදා වැඩවලට උදව් කරන නිසා මේක ටික ටික පැතිරෙන්න ආරින්. ඒ වගේ මේ කකුල් වල ඇඟේ තැන් තැන් වල දේවල් දැනෙනවා. ඒ වෙලාවේ නඩු විසඳන්න ගියොත් මල අවුලක් වෙන්නේ. ඉවර වෙනකම් බලා හිටපුවාම ලකුණක්වත් නැව නැති වෙලා යනවා. ඉතින් අපිට අර බලහන් ඉන්න බැරිකම නිසා අපි මේ වෙලාවෙම භවනා පැත්තක තියලා මේ විචිකිච්ඡාවක් ඇති කරන මේ හිත කුකුස් කරනවා. පහු වෙනකොට පහු වෙනකොට තේනවා ඒ එන ඕනේ කෙනෙකුට නඩන්න අරින්න ඕනේ නාටක වන්නටන්න ඉවරනට පස්සේ ඔක්කොම කපුරු පුච්චපු තන අලුවත් නැති වුණා වගේ නැතිලා යනවා. ඒ නිසා ඒ එන එන වයින් පෙන්වන්න තියෙන ධාතු ගුණ පෙන්වන්න හදනවා. ඉතින් ඒවට විරුද්ධ වුණොත් අතරමඟ බාගෙට නතර වෙනවා. allele තම්බෙන්නේ තැම්බෙන්නේ. තැම්බෙන්නම දෙන්න. ඒක ඉතින් මේ ධාතු ගුණ Taman ගෑගේ පෙන්වන්න නතෝ ගස් කල් වල පෙන්වන්නේ. ගඟ allele දොලේ පෙන්වන්නේ. ඒ පෙන්නන වෙලාවේදී විරසක වුණොත් සම්පූර්ණ අත්දැකීම ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔය ඕනම දෙයක් කිසිම බාහිර ප්‍රතිකර්මකින් තොරව නැති වෙනවා. අඩුම ගාණ කියනවනම් අපිත් මැරලා යනවා. ඊට පස්සේ මොකක්වත් නැහැ. ඉන්නකන් තමයි මේ ඔක්කොම චෝදනයි යෝජනයි නඩු නඩු ඔක්කොම. ඉතින් ඒ නිසා මේ ආදර්ශය අරගන්න චෝදනා කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් බලන්න තව පොඩ්ඩක් ඉඳලා චෝදනා කරොත් මොකද වෙන්නේ කියලා. බරම බරපතල ප්‍රශ්න කවදාවත් දැන් බුදිය ගන්න. තුන්වෙනි දවසේ බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ප්‍රශ්නෙත් මතක නැහැ. වෙලත් ඉවරයි. අර දවස් දෙක ඉස්සලා නැටුවා නම් දික්කදාද වෙලා නඩු කියලා පෙරක දොරු අල්ලගෙන බෙල්ල කඩාන තල්ල කඩාන. මේ ඉවසන්න බැරි නිසා අපි කරගන්න විකාර. භාවනාදී පොඩ්ඩක් පෙන්ලා දෙනවා. ඉවසපම් පපුව කියලා පපුවේ වතුර ටික ගන්න අත ගන්න මේක පොඩ්ඩක්. කරදරයක් ආවම ඒක ඉවසපම් පපුව කියලා ඉන්න. අපි හිතනවා මේ කාට හරි කිව්වම අඬහව ගාපම ඒගොල්ලෝ විසඳයි කියලා. මේ එක බයියෙක් නෑ අපේ ප්‍රශ්න විසඳන්නේ. උන්ට අපිට වැඩි ප්‍රශ්න. අපි මේ අඬ ගන්න අඬහව ගන්න කට්ටියට අපිට වැඩි ප්‍රශ්න. කරදර වෙන ඉවසන්න. ඉවස ඉවසන්නා නිවන් දකි කියලා බුරුම් භාෂාවෙන් කියනවා. ඒ නිසා මේකේ පොඩි ආදර්ශ තියෙනවා. ඒ කෙනාටත් තියෙනවා අනික් අයටත් තියෙනවා. භවනාදී මතුවෙන දේවල් තමන්ගේම අත්දැකීම් ටික නැවත නැවත ආයෝජනය කරමින් පරියන් කාලයක් වැඩි කරන්න ඉරියවෙන් ඉරියවට සතිය පවතින හැටි බලන්න මොන කරදරයක් ආවත් ඒක ධර්මයක් උගන්වන්නයි එන්නේ ධාතු මනසිකාරය උගන්වන්න එන්නේ කියලා ඒක ඉවර වෙනකම් බලන්න ගියාට පස්සේ සම්පූර්ණ තෑග්ග ලැබෙනවා ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ දිනයේ අවස්ථා දෙකකදී පර්යංක භාවනාවෙන් ලත් අත්දැකීම් දෙකක් වාර්තා කිරීමට ගෞරවයෙන් අවසර පතමි. ඉන් පළමු වෙන්න මෙයයි. ඊයේ උදෑසන පර්යංකයට මා වාඩි වූයේ විනාඩි 10ක පමණ සක්මන් කිරීමෙන් අනතුරුවයි. හොඳ සිහියෙන් පා මාරු කිරීම, පොළවේ ස්පර්ශ වීම, වම් කකුලට දැනෙන අපහසුතාවයන් වරහන් ඇතුලේ යටිපතුලේ ආබාධයකි. අත්විඳිමින් නොගැටී සක්මන් කළෙමි. එම ප්‍රකෘති සතියෙන් යුතුව පර්යංකයේ වාඩි වී ඊතා සුළු මොහොතකින්ම හුස්ම ඉහළ පහළ යෑම සිතට දැනෙන්නේ සුවයකි. සුවයකින් යුතුවයි. නාසිකාවේ මුල හෝ කොහේවත් හුස්ම නොදැනෙන නමුත් මා මෙහි ඉන්නා බවට ලකුණක් වශයෙන් හුස්ම ගැනීම හා හෙලීම සිදුවන බව දනිමි. පැය භාගයකට වඩා ගත වූ ආයයි සිතේ. මා හිඳමින් සිටි තැනට නුදුරින් ඉදිරිපිට කහපාට සහ ලා නිල් පාටට හුරු අඬු විහිදුවාගත් දිවි මකුළුවෙක් කාපට් එකේ ඉදිරියට ඇදෙන බව දුටුයෙන් දිවි මකුළුවෙක් යයි කියමින් මා ඉදිරියට පැන්නේ බියකින් නොවේ. භාවනා කරන අන් අය දැනුවත් කිරීමටයි. මේ ශබ්දයට යෝගිනීන් කිහිප දෙනෙකුත් කලබල වූවා. එම විශාල සතා සොයමින් මා මොහොතක් එම ස්ථානයේ ඇතිරිලිද වෙනස් කරන්නට උත්සාහ ගත්තා. සංවිධායකතුමිය මට කියනවා ඇහුණා ඩස්පෑන් එක ගෙනත් සතා හසු කරගන්නේ කියා. මා වහලේ දෙසද බැලුවා. මකුළු රාජා කොහෙන් පාත් වුණාද කියා. ඒ එක්කම හිතට දැනුණා මේ සතා එවැනි උපකරණයකට යටත් කළ නොහැකි බව. ඒ ඇසිල්ලේම මගේ සිත මොර දුන්නා ඔය ප්‍රകൃතිය නොවන බව. ඒ සමගම සංවිධායකතුමිය මා ඉවතට කැඳවා නිසි උපදෙස් ලබා දුන්නා. එය මට හොඳ ඩොක්කක් වශයෙන් නිහතමානීව බාරගත්තා. ඒ සිද්ධියෙන් පසු නැවතත් මා පර්යංකයට වාඩි වී ආශ්වාස ප්‍රශ්වාසයේ ප්‍රගුණ කළත් වරක් දෙවරක් පමණ එම සංසිද්ධිය මතුවුණා. සිතේ ස්වභාවය සිතට දනවමින් මා එය සිතින් බැහැර කළෙමි. ගෞරවනීය ස්වාමින් වහන්ස දෙවෙනි වார்த்தාව ඔබ වහන්සේට වාර්තා කරන්නේ ලිපිය විශාල වේදයි හා සමාවන සේක්වා යන අදහසිනි ඊයේ දින 10 වල මා පර්යංකයේ වාඩි වූයේ දැඩි අදිෂ්ඨානයේ යුතුව වෙනදා නාසයට නොදැනෙන හුස්මවල අංග ප්‍රත්‍ය බැලීම අරමුණු කරගෙනමයි සිතට සතියට ආදර වී සෙමෙන් සෙමෙන් පිරික්සන විට මට සතුට දැනෙමින් හුස්ම නාසයේ අග හැපෙමින් යන එන බව වටහා ගත්තා විනාඩි 15ක් පමණ යන විට මා දුටුවේ තලගොයක උගේ නිවහන කරා නිසංසලේ ඇදෙන්නාක් මෙන් හුස්මද හිමින් සීරුවේ ඇදෙනා බවකි. එහෙත් ප්‍රශ්වාස රැල්ල වේගවත්ය. ටිකකින් හුස්මෙහි මුල මැද අග මෙනෙහි වීමත් ඒවා වරින් වර කඩවෙවි යන අයුරුත් ආශ්වාසයේ අග තරමක් නවත්වාගෙන ප්‍රශ්වාසයට හිත යොමු කරන්නටත් හැකි වුණා. එලෙසම ප්‍රශ්වාසය හා ආශ්වාසය අතර කුඩා වෙනසක් ඇති බවද සිතට දැනුණා. ආශ්වාස රැල්ලේ මුල දැන ගැනීම සඳහා සතිමත්ව මොහොතකට හුස්ම නොගෙන සිටීමට උත්සාහ කළා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට ගැමි වචනයක්ද පණ යන සීක යන්නද සිහිපත් වෙමින් මෙතෙක් හිමින් හිමින් ගිය සුලන් රැල්ල වෙනුවට මහා සුලන් රැල්ලක් මමයාද සමග නාස්කුහරයට රිංගා ගත්තේ හද සිනහාවක්ද මතු කරමින් එහෙත් ස්ථානයේ ගෞරවේ රැකගත යුතුය යන්න නිතරම සතිමත්ව කටයුතු කිරීමට පුරුදු වීම තුලින් සිනාවේ හඬ මතු නොවීමට වග බලා ගතිමි මට මතක් වූයේ බියටපත් වූ තලගොයෙකු තුඹසට රිංගන අයුරින් ආත්මීය බියටපත් වූ මමයා ජීවිත ඉන්ද්‍රිය රැක ගැනීමට හුස්ම ගැනීමට දැරූ වෙහෙසයි. ඉන්පසු ඒ අවස්ථාව මා කීපවරක් අත්හදා බැලුවෙමි. එහෙත් එය වෙහෙස කර නිසා මම යන සංකල්පයේ කොතෙක් දුරට මිත්‍යාවක්ද යන්න දුටු වෙමි. ගෞරවනීය ස්වාමින් වහන්ස ඉහත දැක් වූ අවස්ථා දෙක ගැන සුළු හෝ වැටහීමක් ලබා දෙන මෙන් අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පසුව ලියමි. වාර්තාව දීර්ඝ වූාට සමා වූ මැනවි. ඔච්ච මේ වගේ ඔය එලිවෙන ජාමෙට් ඔය පේන හැබැයි එක හිණකින් එලි වෙන්නේ නැහැ. ඔය වගේ ගොඩාක් ඇවිල්ලා පේනවා මේ ප්‍රകൃතියයි මේ මනෝ සංකල්පනයි කොහොමඩක්වත් වෙන් කරන්න බෑ. ඒක නිසා ප්‍රകൃතිය ඇතුළෙම ඉඳද්දි සංකල්පනා කියලා හිතනවා. සංකල්පන ඇතුළෙන් ඉඳද්දි ප්‍රകൃතිය කියලා හිතනවා. ඉතින් මේකෙන් කොයි එකාද ඇත්ත කියලා දන්නේ නැහැ. කොයි එකද ඇත්ත කියලා මොනම යක්කටවත් තේරන්න බෑ. ඉතින් මේ ගහපදෙන්න හදන්නේ ඔය මොකක් කරෝ එකක් ඇත්තයි කියලා හිතාගත්ත දෙයකට. ඉතින් ඒක නටන්න පටන් අරගත්තට පස්සේ පේනවා පිස්සෝ කියලා වෙනම જાතිය පිස්සන් කොටුවේ හිටියට ඒ පිස්සෝ ඒකට අල්ලලා දාන පිස්සෝ ඊට වැඩි පිස්සෝ. ඉතින් පිස්සන් කොටුවේ ඊට පිස්සෝ කියනවා මේ බාහිරේ ඉන්න පිස්සෝ අපිට වැඩි වැඩි. අපි නම් පිස්සු තියෙන බව දන්න උන්දල දන්නෙත් නැහැ. ඒක භයානක පිස්සුවක්. ඒ නිසා මේ වගේ භාවනා කරනකොට තේරෙන්න පටන් ගන්නවා බලලා බනිනවා මල්ලෙන් එළියට. එන්නාට පස්සේ හීනෙන් අපි ළඟ ලැජ්ජ බය දෙක නැහෙනේ. කාටවත් හීනෙදි ලැජ්ජ බය දෙක නැහැ. ඒ වගේ එකක් එන්න පටන් ගන්නවා. ඔය වගේ මයික ගෑනු කෙනෙකුට නම් හිතා ගන්න ඕක තමයි බීපුවාම වෙන්නේ පිරිමින්ට. පිරිමි කෙනෙක්ද කියන දන්නේ නැහැ. මට නම් ඒක හිත අල්ලන්න බෑ මේක. මට පේන දිවි මකුල වගේ එනකොට ගෑනු කෙනෙක් කියලා මට හිතේ. කුමාර බදමට බීපුවාම ඕක තමයි වෙන්නේ. නැත්නම් උතුර ගංජා ගහපුවාම සූස්තියට ගියාම ඒ බලපු එක එහෙම උදේ වෙනකම් පෙනිපෙනී තියෙනවා. මොන જાතියෙන් කිව්වත් මණිකක් අරගෙන ගලක් කරන එක මණිකක් කියලා හිතාන උදේ වෙනකම් ඉන්න පුළුවන්. අපි ඉතිහාසය ගැන කතා කරනවා උදේ වෙනකම් කතා කරන්න පුළුවන්. ඒකට කියනවා අපි සූස්තිය කියලා. මේ මම හෙව්වා ඒකට ඉංග්‍රීසි වචනේ අල්ලගන්න ඕනේ නැති සූස්තිය. හරිනේ ඉතින්. ඉතින් භාවනා සූස්තියත් ඒවා එකක් තමයි. යුඟ දෙනෙක් හිටනා එහෙම වෙන්න බෑ. මේක හරියටම දවල් ඉලිය යනවා වගේ පෙනේ කියලා. එහෙම එකක් නෑ මේිට ඒ තරම මායකාරී හතරමං හන්දික මැජික් පෙන්නන මායාකාරී කියලා බුදුහාමර පෙන්නනවා. ඒක තමන් දකින්න එක හොඳද නරකද කියන එක තමයි ප්‍රශ්න තියෙන්නේ. සදාචාරවාදී හිතන මේවා දකින්න නැත්නම් හොඳයි වහගෙන ඉන්න ඕනේ කියලා. ඔය වැහුවත් මේකනේ ප්‍රകൃතිය. බුදුරජාණන් ශ්‍රහනවා ඇඳුම් කීයක් ගවත් හෙළුව තියෙනවනේ. මොන තරම් ඇඳුම් වලින් වහට තේ හෙළුව එහෙම තමයි. මස් මේ කුරුළු ඇද්දා හෙළුවෙල්ලු ඉන්නේ කැලේ. ඉතින් ඒ නිසා ඒ දඩයන් කරේ ඉනකොට ගමේ මිනිස්සු දර කරන්න આવොත් ඌ පඳුරකට හැංගෙනවලු. ලැජ්ජා ඉතින් අහන බුදුහාම පඳුරට වැහුණාට හෙළුව වැහෙනවද කියලා. ඉතින් මේක දකිමු අපි හිත අපිට දෙන ලනු ඒ වෙලාවේදී නම් මරා ගන්න හිතෙනවා. මේක නම් ඇත්තමයි. එනකොට ටික වෙලා ගියාට පස්සේ එක්ක හිනාවක්, එක්ක හාස්‍යයක්, එක්ක සාහසික ගතියක් තියෙනවා. ඒ නිසා මේක මතු කර ගැනීම හොඳ නෑ කියන එක තමයි සදාචාරවාදියා හිතන්නේ. විපස්සනා කරන එක නදන්න මැරෙන්න ඉස්සලා මේ ටික දැකලා තියෙනවා නම් මරණයට සෑහෙන සූදානමක් තියෙනවා. ඉස්සලා මැරෙන්න ඉස්සලා තීරුම් ගන්නත් ඉඩ තියෙන නිසා මීට වැඩි දේවල් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න. ඒ වගේම තව කෙනෙක් ඒවා කරනවා දැක්කට කලබල කරන්න තිබයි. මේට ඉන්නේ විශ්වමනේ. පිස්සංගොටට ඉන්නේ පිස්සමයි. කවුරුත් පිස්සු කිරියට වැඩි ගණන් ගන්න එපා. සංවිධායකතුමීටත් කියන්න <laughs> බලාගන්න කියලා. මේකටත් ඇවිල්ලා පිස්සු කිරියට බැන්න වැඩ නැහැ නේ. ඉතින් මේ පිස්සු කෙලින පිස්සු කෙලින්න උනවට නෙමෙයි අපි අර පිස්සු වල්ලන්න වෙදකම් කරන පිස්සු ඇද්දලා තමයි වෙදකම් කරන්නේ. අලු පූල් කවනවා. එහෙම නැත්නම් මේ අලු කෙසෙකෙඩි අල තම්බලා කවනවා. එක එක දාලා පිස්සු ඇද්දලා ඇද්දලි නැත්නම් බෙහෙත අහන්නේ. පිස්සු ඇදලා ලාවන යකයිලවන්න යක මායම් කරගන්න. මායම් කරන්නේ නැතුව පූල කැපුවට වැඩක් නැහැ. ඒ නිසා පොඩ්ඩක් ඒවා නටලා ඉන්න තියෙන්න ඕනේ. මටත් හරි ආසයි යන්නේ මේ වෙලාවට කට්ටියත් එක්ක ඉන්න වෙලාවේ භාවනා කරන්න. මේ ඕව තියෙන්න ඕනේ. ඒ නිසා භාවනා මධ්‍යස්ථාන එන එකත් වන්න භාවනා නොකරුවට කමන්නේ නැහැ. දැන් භාවනා මධ්‍යස්ථානේ ඇවිල්ලා ගියත් ඇති. ප්‍රകൃති අපි ලෝකේ ඉන්නේ කොච්චරක් වවා වසන් හෙලාගෙනද මවාපාගකද මේ මොකක්වත් නැති එකක් වාගේ භාවනා කරනට පෙනේ. ඒක පොඩි කාලෙන් පුරුදු කරගන්න පුළුවන් නම් එයාට গুপ্ত චරිතෙ ඉන්නේ ඊට පස්සේ. ගූඪ චරිතෙ ඉන්නේ මවාපෑමක් ඉන්නේ ආතතියක් ඉන්නේ තීරුම් ගන්න මේක තමයි ප්‍රകൃතිය කියලා. ඒ නිසා තව වේරහැර පටන් ගත්තා විතරයි එළිවෙනේ ජාමයට හොඳ හොඳ සෙල්ලම් තියෝ මෙයා. අතිපූජනීය වූ වන්දනීය වූ ගුරු දේවයාණන් වහන්සේ ඊතා මෙත් සිතින් ඔබ වහන්සේ නවක යෝගීන් වෙත ලබා දී ඇති කමඨහන් උපදෙස් තරයේ සිහියටගෙන ඒ අනුව මම සක්මන් භාවනාව සහ පර්යංක භාවනාවේ යෙදුණෙමි. ආරම්භක දින දෙකකට පසු එක්වරකුත් පසුව දින තුනකට පසු දෙවන වරටත් මාලද භාවනා අධ්‍යක්ීම් සහ ගැටළු ඔබ වෙත ලිඛිතව ලබා අනතුරුව ලද උපදෙස් මත බොහෝ සෙයින් දැනුවත් වූ යෙමි. පසුගිය දින දෙක තුල මා පර්යංක භාවනාවේ අත්විඳේ පෙර දින වලට වඩා වෙනස්ම අත්දැකීමකි. සක්මණෙන් පසු පර්යංකයට වාඩි වී ඉරියව්වට මදක් සිත යොමා කය සැහැල්ලු කරගෙන මූල කර්මස්ථානයට වරහන් ඇතුලේ ආනාපානයට සිත යොමා net වසා ගත්ෙමි. සුළු මොහොතකින් උදර ප්‍රදේශයේ උදර ප්‍රදේශයේ පිම්බී සියුම්ව සිරුර තුලට නාස්පුඩු දෙකෙන්ම ඇතුළු වූ සුලන් රැල්ල නිසා මූල කර්මස්ථානයේ මුදුන්පත් වූ බව දැන එහිම සිත රඳවා වරහන් ඇතුලේ එහි ඇතුළු වීම පිටවීම සිසිල් බව උණුසුම් බව දීර්ඝ බව කෙටි බව උස් පහත් බව සියුම් බව ගැටෙන ස්ථාන ආදිය වෙන්වෙන් වශයෙන් වාර 8ක් 10ක් පමණ නිරීක්ෂණය කළෙමි. ඒ අතරට හිස වෙලුම් පටියකින් තද කර වෙලුවාසේ දැනෙන්නටත් ක්‍රමයෙන් පහළට හැරවෙන බවකුත් දැනෙන්නට විය. ඊතා ഘോഷාකාරී ශබ්ද මෙන්ම ඊතා සියුම් ශබ්දද ඇසුනි. උකුලෙන් පහළ කොටස හිරිවැටුණු තද ගතිය දැනෙන්නට විය. එහෙත් ඒවා මූල කර්මස්ථානයෙන් සිත පිට යාමට බලපෑමක් ඌයේ නැත. දීර්ඝ ආස්වාශයකට පසු ක්‍රමයෙන් හිස එසවීමටත් ඔරලෝසු බට්ටෙක් මෙන් ඉනෙන් ඉහළ කොටස ඉදිරියට හා පසුපසට පැද්දෙන බවකුත් දැනුනි. වරහන් ඇතුලේ ආයාසයකින් සිදු කළ දෙයක් නොවේ. ක්‍රමයෙන් ආස්වාසය ප්‍රස්වාසයේ සියුම් විය. සියුම් වී නැවතුණු බවක් දැනුනි. සිරුර සමබරය, සැහැල්ලුය, පාවෙන ගතියක් දැනෙන්නට විය. පෙනෙන තෙක් මානයේ ඇත්තේ ලා දුඹුරු පැහැයක් පමණකි. ශබ්ද ඇසුණත් සිතුවිලි ආවත් චංචල භාවයක් ඇති නොවිය. මෙසේ ගෙවුන කාලය දීර්ඝ බව දැනුනි. යලි දීර්ඝ හුස්ම රැල්ලක් පිටවි පෙර ආරම්භක ක්‍රියාවලියට ගොස් දෙවන වරටත් තෙවන වරටත් සිව්වන වරටත් එකම අත් විඳීම සිදුවිය. පර්යංකයෙන් අවදි වී බලන විට විනාඩි 70ක පමණ කාලයක් ගෙවි ඇති බව පෙනුනි. පෙරේදා දවස තුල කළ සෑම පරයන්ක භාවනා කාලයක් තුලම වරහන් ඇතුලේ කාලය අඩු වැඩි වුණත් එම අත්දැකීම ආරම්භයේ සිට අවසානය තෙක් එකසේ සිදුවිය. ඊයේ දිනයේද සක්මණින් පසු පරයන්කයට වාඩි වී නිසි ලෙස කය පිහිටුවා මූල කර්මස්ථානයට සිත අරමුණු කොට සුළු මොහොතකින් කය සැහැල්ලු බවට පත්වීමෙන් අනතුරුව පෙර දින දුටුලා දුඹුරු වර්ණය වෙනුවට ඒ වර්ණයෙන් යුතු පෘථිවි පෘෂ්ඨයක් දැర్శණය විය. තනින් තන දලුලා වැඩෙන්නට ඒ මේ අත අතට සෙලවෙන ඊතා මිටි හැඩයේ සහ ඊතා දිගටි හැඩයේ තෘණ පඳුරු වරහන් ඇතුලේ ලා කොළ පාටින් යුතු ක්‍රමයෙන් පරඬල් බවට පත්වී කැඩී බිඳී විසිරී ගොස් පෘථිවි පෘෂ්ඨය පමණක් ඉතිරි විය. එයද මොහතකින් ක්‍රමයෙන් ඉරිතැලී වියලී කැබලි බවටත් ඒවා කුඩා කුඩා අංශුවලටත් විසිරි හිස් අවකාශයක් ඇතිවිය. එය පැහැදිලි සුදු අවකාශයකි. එයද ක්‍රමයෙන් දැලක ස්වභාවයට පත්වී පෙර පරිදි කුඩා කැබලිවලට කැඩී විසිරි වර්ණ රහිත අවකාශයක් බවට පත්විය. මෙයද පෙර දින මෙන් මුල මැද අග පිළිවෙලට මූල කර්මස්ථානයේ සිත රඳවා සිටියේදී ලද අත්දැකීමකි. ගෞරවනීය ස්වාමින් වහන්ස මුල් දිනවලදී දර්ශනය වූ දේ සැපයි සුඛයි ප්‍රණීතයි ලෙස නොඇලුන නිසාත් සමහර දේ අනිත්‍යයි දුකයි ලෙස මෙනෙහි කළ නිසාත් මෙම අත්දැකීම ලැබුවාද නැතිනම් භාවනාවේ යම් ප්‍රගතියක්ද යන්න කාරුණිකව පහදා දෙන මෙන් දෙපා නමද ඉල්ලා සිටිමි ඔබ වහන්සේට දීර්ඝායු වේවා යෝග මේ ඉස්සරහට දයන්නේ පස්සට දයන්නේ කියන එක කොච්චර දියුණු වුණත් කොච්චර වුණත් ඔය හැකේ තියෙනවා නමුත් ඒක බාධාවක් කරගන්න එපා. Taman මේ කාලසටහන කරන්න. මේ විදිහට දිගට කරගෙන කරගෙන යනකොට මේ ප්‍රගතියක්ද නැද්ද කියන එක යෝගාවචරයට වැටෙන්නේ තෑයෙන දුරක් ගියාට පස්සේ. ඒක සරුවචනාංශෙත් බාර ගන්නවා, පිළිගන්නවා. ඒක නිසා ඔබ ඔබ බලන්න එපා මේ ලියන්න තියෙන මල්ල. සැකේ විතරක් බලන්න. මම මේ ගමන යනකොට මේ වැඩේ මොනවා වුණත් සැකේ කිසිම අඩුපාඩුවක් නැතුව දිගටම යනවා. කොච්චර හොඳට ගියත් යනවා. කොච්චර වැරදුනත් යනවා. ඒ නිසා මේ තැකය අල්ලා ගන්න පුළුවන් නම් කිසිම ආසන්න හේතුවක් පෙන්න නැතුව ඕන වෙලාවක සැක කරතයි. ඒකට පොහොර දාන්න එපා. එතකොට ඒක විචිකිච්ඡාවකට වැටෙනවා. නීවරණයකට හේතු වෙනවා. ඒ නිසා මේ තැකේ තියෙද්දි හරියට සද්ද තියෙද්දි වගේ, වේදනා තියෙද්දි වගේ භාවනා කරගෙන යන්න පුළුවන් බලන්න. එතකොට තමයි තේරෙයි. ඒක තමයි තැකේට දෙන්න තියෙන එකම උත්තරේ. බෙහෙත් දීලා ඉවර කරන්න බෑ. උත්තර දීලා ඉවර කරන්න බෑ. හේතු කාරණා දක්වලා ඉවර කරන්න බෑ. ඒක මකරෙක් වාගේ. දාන්න දාන්න දාන්න බෑ වෙනවා. සැකේට කියනවා ඔයා ඉන්න ප්‍රශ්න නැහැ. මං ගමන යනවා. මට තියෙනවා මගේ නිෂේධ බලය මගේ මානව හිමිකම. මම යනවා කියවට පස්සේ සැකේට මේ යෝජනා ස්ථිරත්වයක් වෙන. එයා යෝජනා කරලා බලන ඉනවා. අපි ස්ථිර කරන්න යන්නේ අහන්න එපා කායින්වත්. Tamanට මේ බාධාවක් නැතුව කරගෙන යන්න පුළුවන් නම් අහන්න එපා. කරගෙන යන්න බාධාවක් තියෙනවා විතරක් අහන්න. මේ සැකේ හැර වෙන මොනවාරි අපි ඒක සුද්ධ කරගමු මේක උත්තර දීලා බේරන්න බැරි එකක්. පුළුවන් තරම් අර අරමුණට සමීපව බැලීමේ කලාව දැන් අහුවෙලා තියෙනවනේ. ඒකට හිත දාන්න. අරමුණ ඉතාමත්ම සමීප වෙලා වෙලාවක් තියෙනවා. පටිපක්ක විගමනේන ඒකාකාරේන ආරම්මනේ නිරන්තරම් පවත්තමානෝ අප්පිතෝ විය චිත්තං නිච්චලන්ට අපේ කියලා අරමුණත් එක්ක ලඟ වෙලා ලඟ වෙලා ලඟ එක පාට අරමුණ බදා ගන්න. අරමුණත් එක්ක ආලිංගන වෙනවා ඊට පස්සේ සැක නැහැ. එතෙන්ට එනකන් එතෙන්ට එනකන් මේ කොච්චර දිනුනා සැක තියෙනවා. ඒ නිසා ඒ සැකෙන් වෙන්නේ අර ගමන බාධා කරන නිසා ගත්ත ගැම්ම කඩා ගන්න එපා. ඔයිටත් වැඩිය සමීප කරන්න. අරමුණයි හිතයි. එතකොට මේ දෙක යම් වෙලාවක මේ ආලිංගණයට ගිය වෙලාවේ දවට ගත්ත වෙලාවේ සැකේ නැති වෙනවා. නැති වෙනකම් භාවනා කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස ප්‍රථම වතාවට මේ තාක් දීර්ඝ භාවනා වැඩමුළුවකට සහභාගී වූ අයෙක් වෙමි. පෙරේදා 23 වෙනිදා වැලිමලුවේ සක්මනේදී එසවීම තැබීම මෙනෙහි කරමින් දීර්ඝව කාලය ගත කළෙමි. පියවර 10ක් 12ක් සතියෙන් පා තැබුවෙමි. පසුව පර්යංකයට ගොස් ආශ්වාස ප්‍රාශ්වාස මූල කර්මස්ථානීය කරන අතර බුද්ධ ප්‍රතිමාවට සමීපෙන් ඇති පෙදෙස දහවලක මෙන් දුටු වෙමි. බිංගයක් වැනි ප්‍රදේශයක ඉදිරියටම ගියෙමි. කහ පැහැති මල් මට වචනේ පැහැදිලි නෑ. මුදුනේ ඇති කොළ රතු පැහැයක් දුටු වෙමි. අද 25 දින උදේ පර්යංක භාවනාවේ සිටින විට ඊතා පහලින් ආශ්වාස ප්‍රශ්වාසයේ වාර 3ක් 4ක් තරම් කාලයක් සතියෙන් සිටියෙමි. හිසෙහි වම් පැත්තෙන් හිස මුදුනට පණුවෙකු වැනි සතෙකු ගමන් කරන බව දැනුනි. පසුව ඒ සතෙකු නොව කිහිප දිනෙකු බව සතියෙන් දුටුවෙමි. මම දැස් විවර කොට පිස දමා බැලුවත් කිසිවෙකුත් නොසිටියේය. අද සක්මනේදී වරහන් ඇතුළේ එසවීම තැබීම හොඳින් නිරීක්ෂණය කළෙමි. වැලි මළුවේහි පාතබන විට මගේ පතුලට වඩා ලොකු පතුලක් දුටු වෙමි. එහි වැලි තැවරෙන අයුරුත් ඒවා වැටෙන අයුරුත් ඇඟිලි බිත්තර රතු පැහැයෙන්ද තවත් වේලාවකින් වඩාත් රතු පැහැයෙන්ද දුටු වෙමි. සතිය මූල කර්මස්ථානයේම තිබුණි. ස්වාමින් වහන්සේ සුදුසු උපදේශයක් දෙනසේක්වා. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. ඔය වගේ ඇති වෙච්චාම ඒ ගන්න පරියන්කයටත් අරගෙන බලන්න යගේ පරියන්කේ මූල කර්මස්ථානේ කොච්චරක් මේ නිසා සමීප බලන්න පුළුවන්ද? ශක්මනේදී ඒ ආපු ගැම්ම දිගට පවත්නකොට තමයි මේක කස කැවෙන්න පටන් ගන්නෙ. Java කැවෙන්න පටන් අරගන්නේ. ඒකට මේ ඇතිවෙච්ච මුලින් ඇතිවෙච්ච සකස් වීම ගොනුව දුවට යෝගාචර තේරුම් ගන්න ඕනේ. ගුණ වුණාට පස්සේ ඒ ඇතිවෙච්ච ගුණව දිගේ වැඩි වේලාවක් ඒ ඉරියව පවත්වන එක තමයි පෙරකල පිං කියන්නේ. ඉතින් ඒක ආවට පස්සේ ගුණ ආවට පස්සේ ඒ කරගන්න බැරුව නතර වෙලා නැගිටලා යන්න උනොත් මන්ද කලූ පින්නොකලේ කියලා අහන්න වෙනවා. පිංමදිකම තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වෙලාවට තියෙන ඔක්කොම තානේ. සරුවච්චන් වහන්සේ ළඟට ආවත් වඳින්නවත් පෙළඹෙන්න එපයි කියලා සරුවච්චන්සේ කියනවා. මේ කළස ආපු වෙලාවේ ආය කාටවත් බැඳිලා නැහැ අපි. ඒක කරගන්න. ඉතින් ඒක කරගන්න බැරි වෙන්නේ පිං මදිකම්. මේ දේ අරන් දෙන එක සර්වඥාන්සේ කරලා දෙනවා. ඊට පස්සේ ඒකට අනුග්‍රහ කිරීම වශයෙන් කරන්න තියෙන්නේ මේ භා ආසේවනය කරපු දේ භාවිත කරන්න බහුලීගත කරන්න. අඳුරගත්ත දේ දිගට ඇසුරු කරන්න. දිගින් දිගට ඇසුරු කරන්න ඕනේ. එතකොට මේක මුල් බැහැ ගන්නවා, Java කැවෙනවා, වේග කැවෙනවා. එතකොට ඊට පස්සේ අපිට කරන්න දෙන්නේ භාවනා විශ්ි භාවනා කරනවා. දැන් මේ තියෙන වර එක භාවනා විසින් භාවනා කරනවා ආයෙත් අපිට පොඩ්ඩක් තල්ලු ස්ටාර්ට් එකක් දෙන්න වෙනවා. ඒක නැති වෙලා ඉදිරියට යන්න ඇතිවිච්ච ගැම්ම දැනගෙන දිගට යන්න අනුග්‍රහ කරන්න කියන එක තමයි පොදු උපදේශයක් වශයෙන් දෙන්න තියෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම සක්මන් භාවනාව කරගෙන යන ආකාරය පහත විස්තර කරමි. සක්මන් මළුවේ මුල් විනාඩි 5ක කාලය චේතනා විරහිතව එහාට මෙහාට ඇවිදිමි. ඉන්පසුව සක්මන් කරමි. යන අදිෂ්ඨානයේ සිතෙහි තබාගෙන සක්මන ආරම්භ කරමි. එක් පාදයක් තබන විට පාදයේ විලුඹ මැද කොටස ඇඟිලි පොළවේ ස්පර්ශ වීම මනවින් අත්විඳිමි. පොළවේ තද ගතිය, සිසිල් හෝ උණුසුම් ගතිය, වැලි කැට, ගල් කැට නිසා යටිපතුලේ විවිධ ස්ථානවල ගැටීම හේතුවෙන් දැනෙන වේදනා නිරීක්ෂණය කරමි. එක් පාදයක සියලුම අත්විඳිය හැකි ලක්ෂණ දැකීමෙන් පසුව ඊළඟ পায় ඔසවා තබමි. පෙර පරිදිම පතුල පොළවේ ගැටෙන විට අත්විඳිය හැකි ස්වභාවයන් පතුලේ වේදනාවන් නිරීක්ෂණය කරමි. අඩිය මාරු කරන විට ඔසවන පාදයේ එසවෙන විට දැනෙන සැහැල්ලු බව දන හිස නැමී නැමීගෙන ඉදිරියට පැද්දී යාම අත් විඳිමි. එවිට විරුද්ධ පාදයට ශරීරයේ මුළුබර රඳා ගැනීමට දරන වෙහෙස හා ශරීරයේ සමබරව තබා ගැනීමට ගන්නා උත්සාහය එම පතුලට දැනෙන තද පීඩණය අත්විඳිමි. මස් පිඩු තදින් ඇදී යන ගතියද හොඳින් දැනේ. අනෙක් පාදයට මේ බර මාරුව නැතෙක් බිම තබන ලද පාදයේ සියලුම ක්‍රියාකාරීත්වයන් නිරීක්ෂණය කරමි. දිගටම සක්මනේදී සිදුවන්නේ මේ ක්‍රියාවලියයි. එහෙත් සමබරතාවයේ අඩු වී ඇතැම් විට ඇද වැටීමට යන ස්වභාවයද අත්විඳිමි. පියවර තැබීම සිදුවන වේගය ඊතා සෙමෙන් සිදුවේ. එක් සක්මන් වාරයක් අවසන් කිරීමට වරහන් ඇතුලේ වැලිමලුවේදී විනාඩි 3ක් හෝ 4ක් ගත වේ. මළුවේ ඇති විවිධ ස්වභාවයන් අත්දකිමි. වම දකුණ ඔසවනවා, ගෙන යනවා, තබනවා යයි මෙනෙහි කිරීමක් නැත. සක්මන් කරන විට බිමට හැර වූ දෙනෙත් සක්මන් මළුවේ අඩි 3ක් 4ක ප්‍රදේශය පෙනෙන බැවින් බාහිර රූප දැකීමෙන් සතිය කැඩීමක්ද නැත. මා ඊතා සමාවන්න ඉඳහිට තරමක් වැඩි ශබ්ද කෙරෙහි සිත පිට ගියත් එය මාගේ සක්මනේදී සති ධාරාව දිගටම පවත්වාගෙන යාමට බාධාාවක් නැත. පිට ගියත් වහාම සිත පිට ගිය බව දැනගනිමි. වම දකුණ ඔසවනවා යවනවා තබනවා මෙනෙහි කිරීමක් නොමැතිව මේ අන්දමට සක්මන් භාවනාව කරගෙන යාම සම්බන්ධව කමඨහන් සුද්ධ කර දීමක් කර දෙන මෙන් ඊටමත් ගෞරවයෙන් යුක්තව ඉල්ලා සිටිමි. මෙනෙහි කරේ නො මෙනෙහි නොකරත් තියෙනකොට අවුල ගන්න පුළුවන් කොටස් තීරුම් ගන්න පුළුවන් කොටස් අඩුවක් නැතුව වැටහෙනවා නම් එහෙම නැත්නම් එන්න එන්න එකේ දක්ෂතාවයේ කුසලතාවයේ පරිචය වැඩෙනවා නම් මෙනෙහි කිරු නැතුවට කමන්නේ අපි පත්‍රයක් කියවනකොට වහන්න නංගා කිය නොකියුවට කියවන දේ වැටහෙනවා නම් නහඬ නංගා කියවන්න ඕන කමන්නේ ඒ පොඩි කාලේ හඬ නංගා කියවන්නම කියලා කියනවා මොකද මේ කියවන තියෙන දේ නෙවෙයි කියවෙන්නේ. ඉතින් ළඟ ඉන්නකොට අහන්න නගලා කියනකොට කියත හැකි පත්‍රයේ තියෙන එකද කියවන්නේ කියලා. ඉතින් අමාරිසය කියවන පත්‍රේ. එතකොට ඉස්කෝලේ මහත්තයා කියනවා අමාරිසය කියනවා කොන්දොස්තර බසෙන් වැටි මියයි කියලා. ඉතින් ඉස්කෝලේ මහත්තයා යකෝ කොන්දොස්තර නෑ දොස්තර බස් එකෙන් වැටි මියයි කියලා. කොන්දොස්තර නෑ නෑ මේක පොතේ කොන් නැමිලා ඒක නිසා කොන් කෑල්ල අහුවෙලා නෑ මට කියලා. දොස්තර බතෙන් වැටි මේ යන්නේ කොන් දොස්තර බතෙන් වැටි මේයි කියලා තිබිලා තියෙන්නේ. අර කොන් කියලා කැල්ල නැමිලා. පොතේ කොන නැමිලා. ඉතින් ඌ කියනවා මේ පොතේ කොන නැමිලා අය. එසා දොස්තර බතෙන් වැටි මේයි කියලා. එතකොට අයියෙන් කියවේ නැත්තම් අහුවෙන්නේ නැහැ. දොස්තර බසවල යන්නේ. ඉතින් ඒ වගේ ඒ වෙලාවට අයියෙන් කිව්වට පස්සේ ඉතින් තේරුම් ගත්තට පස්සේ ඉතින් ඒ මිනිහට මොලේ පෑදුනම තේරෙනවා නෑ මේකේ කොන් දොස්තර වෙලා තියෙන්නේ මේ කොන් නැමිලා පොතේ. ඒ නිසායි කියවන්නේ. ගැන ඉතින් අන්තිමට හයියෙම කියවන්න ඕනද කියලා එකම ප්‍රශ්නයයි. ඒ කියන්නේ මේ උපකරණේ පාවිච්චි කරන ප්‍රයෝජන සලකලා කියන එක නෙවෙයි තියෙන. උපකරණේ විතරයි වැදගත් වෙන්නේ මෙයාට. ඒ වැඩේට ගියොත් උපකරණේ පාවිච්චි කරන්න ඕනේ වගේ. ඉතින් ඒක අර ප්‍රායෝගිකත්වේ නැතිකමේ දෝෂේ. මේ අපි සුද්ධ කරගත්තාම එදිනදා ජීවිතේත් බලපාන. මේ උපකරණ තිබුණාට ඔක්කොම පාවිච්චි කරන්න ඕනේ නැහැ. වැඩේ වෙනවනම් බල මැට්ටෙන් හරි ගමන්නේ මීවල්නවා නම් යන්නේ කයි තියෙන්නේ. තමන් පිච්චම නැහැ කියලා පූජාව නැතර කරන්න එපා. ගැට පිච්ච ගන්න පූජාව කරන්න. ඊගාට තියෙන ගත කරා. එහෙම නැතුව කරන්න පුළුවන් නම් කරා. ඉතින් ඒ පරිශ්‍රණය කරන්න බැරි නම් ඒ ආර්ය පරිශ්‍රණය කරන්න බැන්න ප්‍රගතියක් ගන්න බෑ. ඒ හැම එකම කියලා දෙන්න ගත්තොත් අමාරුයි. නමුත් මේ මේ වැහුවට දොස් කියනවා නෙවෙයි. ඒ ඒ ඒ කිරීමේ සෙල්ලක්කාරකම ඒ යොදා බැලීමේ සෙල්ලක්කාරකම කියලා ලැබෙන අනතුරු වලට වග වෙන ගතිය හරහා තමයි පෞරුෂත්වය වැඩෙන්නේ. ඒ නිසා මෙනේ කරලා බලන මෙනේ නොකර බලන වැඩියෙන් සතිය පිටන්නේ කොයි එකේද ඒ ක්‍රමයේ අනුගමනය කරන්නේ. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස ඊයේ දින සිට මා මුහුණ පාමින් පවතින සුවිශේෂී තත්වයට ඔබ වහන්සේගෙන් කාරුණික උපදේශයක් බලාපොරොත්තු වෙමි. පෙරේදා වන විට මා පර්යංකෙහි යෙදෙන විට ස්වල්ප වේලාවකින් ආනාපානය නොපෙනී ගොස් බෙල්ලෙන් ඉහළ සමස්ත කොටසම එකම කර්මාන්ත ශාලාවක් වගේ විය. එය පසුගිය දින තුනෙහිදීම සිදුවිය. පෙරේදා එම తත්වය වඩාත් උත්සන්නව තිබුණි. මා එම ගැටලුව පෙරේදා ඉදිරිපත් කළෙමි. පෙරේදා තෙක් මාහට විශාල කම්පන බෙල්ලෙන් උඩ සෑම සෛලයකටම දැනුනි. එක් සිදුවීමක් එක්වරකට බැවින් සිදුවීම් මාලාවක් අකණ්ඩව සිදු වුනි. මුහුණෙහි අධික රස්නයත් අධික දහඩිය දැමීමත් තිබුණි. කන් වලින් හෘද ස්පන්දන ශබ්දය ඊතා හඬින් පිට වුනි. කන් වලින් උණුසුම් වාත ධාරා පිට වුනි. මොළයේ තන මොළයේ තන තනින් මාරුවෙන් මාරුවට හුස්ම ගන්නාක්සේ දැනුනි. මේ කිසිවක් මට බාධාවක් නොවුනි. මා ඊතා සතිමත්ව උපේක්ෂාවෙන් එදෙස බලා සිටියෙමි. නමුත් ඊයේ මුළු දවසම මාගේ සමස්ත භාවනාවම සීතල වතුර වැනිය. මට විශාල හුදකලාවක් දැනේ. ආනාපානයේ හැර අන් කිසිවක් නොදැනේ. ඊයේ මුළු දවසම ඒ අයුරින් ගෙවුනි. කලින් තිබූ උද්‍යෝගයේ අඩු වී අසරණ වෙලා දැයි සිටේ. අද උදේ පර්යංකයට අදිෂ්ඨාන කර හිඳගතිමි. පෙරේදා සිදුවීම් පෙළ ඊට වඩා 90කින් අඩු වී 10%ක පමණ දැනුනි. සතිය අකණ්ඩව පවතී. මේ తත්වයේ උඩ මා ඊට අසරණ වී ඇති බව දැනේ. ඔබ වහන්සේගේ කාරුණික අවවාදයක් රිපා නමස්කාර කර ඉල්ලමි. ඔබ වහන්සේට මේ කරන අතිමහත් සත්ක්‍රියාවට මේ ආත්මයේම නිවන් අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. ඉතින් මම තවත් අසරණ වෙන්න ආරින්. ඉතින් ඒකට එයා নানা ප්‍රකාර ගුරු උපදෙස් ඉල්ල. নানা ප්‍රකාර ගොඩ පෙරක දෝරුකම් කියනවා. ඉතින් බුදුරජාන්ති කියන්නේ මෙයාට මේ මේ පාදස්ස වීම යට එහෙම නැත්නම් පදනම නැති කළ දාන්නේ කියලා. නැති වෙනකොට ඉතින් අඬනවා. මට අනේ මං කොහි ගියාද දන්නේ නැහැ මොනවා වුණාද දන්නේ නැහැ. මම මේ නැති වෙනවා කියලා අපි ආයෙත් මම යට පෝර දාන එක තමයි කරන්නේ. මේකට කියනවා මේ ආහාර සහ පෝර සපේන. ඉතින් මේ ගෙවිකනේ අනේක එහෙම යන්න ඉවරනකම්. එතකොට එයා කැමති නෑ ඒක හරියට හොරා ගැම්මෙන් පේන අහනා වගේ අපි අහනවා එයාගෙම දැන් මම මොකද කරන්න ඕනේ කියලා. ඉතින් මේ බුදුරජාණන්සේගේ දක්ෂකම නිසා තමයි මේ අරමුණු ගෙවි ගෙවි කම්පන චංචල තිබුණා සිසිල් බාටපත් වෙවි යනවා. ඒක තමයි තේරෙනවා කොන් වෙනවා තනි වෙනවා වගේ. ඒ දේට උත්තර දෙන්න ගිය ගමන් ආයෙත් අපිට අරසාවක් දැනෙනවා. ඒ අරසාව වෙනවා කියලා කියන්නේ සක්කාය දිට්ඨිය වැඩෙනවා. මිත්‍යා දෘෂ්ටි වැඩෙනවා, තෘෂ්ණා වැඩෙනවා. උචිතා මේ වැඩේ හරියන වෙලාවක උකට කරන්න පුළුවන් අනදර කරන එක විතරයි. වැඩේට යන්න දුන්නොත් දිගටම කැපි කැපි යන්න පටන් ගන්නවා. ඉතින් සද්ධාව තියෙනවනම් ඒක ගණන් ගන්නෑ. සීල කැඩෙන්නේ නැති බව දන්නවා. සතිය තියෙන බව දන්නවා. නමුත් අර මමයට ආදරය කරන එකන කුමරු කුමරි සැප විඳපේකන <clears throat> නිත්‍ය සංඥාව තියෙන එකන අර ගෙවන් කිරීම Tamanට විරුද්ධව කරන සාපයක්. Tamanට විරුද්ධ වෙන කාලකණිකමක්. Tamanට විරුද්ධ වෙච්ච කොටු වීමක්, රහෙන්තල් වීමක් විදිහට දකිනවා. ඉතින් ඒක සාකච්ඡා කරලම හිතට වද්දා ගන්න මේක භාවනා ප්‍රතිඵලයක්. මේකට උදේකලාව කියලා කියන්නේ විවේකයේ කියලා කියන්නේ විශ්‍රාමයේ කියලා කියන්නේ පුළුවන් ද මට මේකට තවදුරටත් අනුග්‍රහ කරන්න අනුග්‍රහ කරන්න නම් මේක චෝදනාවක් විදිහට බාර ගන්න එපා මේක භාවනා ප්‍රතිපලයක් කෙලෙස් අඩු වීමක් විදිහට බාර ගන්න තවත් ටිකක් අනිත් දවසේ අඩු කරන මට්ටමට ඉදිරියට යන්න ඕනේ ඕක මේ අහුවෙච්ච ගැම්ම අහුවෙච්ච වෙලාව කරනවා මිසක් ආය අවුල් කරගත්තොත් ආයෙත් කොච්චර කාලයක් භාවනා කරන්න වෙයිද දන්නේ ඔය ගෙවන් කිරීම වෙන්නේ නිසා මේ ගිවන් වීමක් වෙන්නේ කෙලෙස් අඩු වීමක් වෙන්නේ ප්‍රතිපදා විදිහට වැඩිවීමක් වෙන්නේ කියලා ඒක අපේක්ෂා කරන ගිහලා තවත් ටිකක් ගෙවෙනකම් බලාන ඉන්න කියන එකයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේගෙන් පසුගිය දිනවලදී ලද කමඨහන් උපදේශ අනුව භාවනා කළෙමි. මාගේ මූල කර්මස්ථානයේ නාසයේ මැද කොටසයි පර්යංක භාවනාවට වාඩි වී තැම්පත් වන විටම මූල කර්මස්ථානයේ පැහැදිලිව දැනේ. වැඩි වේලාවක් නොගොස් සිත සමාධිගත වේ. මූල කර්මස්ථානයේ දැනීම දිගටම පවතී. ශරීරය සැහැල්ලු වේ. ඊතා වේගයෙන් මා වෙත එන බියකරු දසුන් පෙනේ. මුල්ම අවස්ථාවේදී තනි ඇසක් ඈත සිට විශාල වෙමින් අධික වේගයෙන් මා වෙත පැමිණීමේදී සිත සසල විය. නැවත මූල කර්මස්ථානයේ සිත පිහිටුවා සිටියෙමි. මූල කර්මස්ථානයේ නැවත පැමිණීමේදී එය දැනෙන්නේ මුලදී දැනුණ විදියටමය. වෙනසක් නැත. නැවත සමාධිගත වීමේදීද බියකරු දර්ශන දකිමි. දැන් සිත සසල නොවේ. පර්යංකයේදී සිරුර වමට ඇලවීමක් සිදුවේ. ඉවසීමට අමාරු තරම් වේදනාවක් පිටට හා බෙල්ලට දැනේ. පිට පුපුරා යන්නක් මෙන් තරම් දැඩි වේදනාවකි. සිත වේදනාවට අරමුණු කළ විට එය මදක් අඩුවේ. පර්යංකයෙන් නැගිටීමට තරම් බලවත් වේදනා ආව නමුත් මම එය මැඩගෙන සිටිමි. එක දිගට පැයක් පමණ පර්යංකයේ සිටිමි. අද උදෑසන පර්යංකයේදී සිත සමාධිගත වූ පසු අතේ ඇඟිල්ලක් මාගේ පාලනයෙන් තොරව සෙලවීමක් දැනුනි. සිත කැළඹීම නිසා මම නැවත මූල කර්මස්ථානයට සිත යෙදවීමි. සක්මන් භාවනාවේදී විටක සිහිනෙන් ඇවිදින්නාක් මෙනි. වම දකුණ ලෙස පාද තැබීම නිතැතිම්ම සිදුවේ. මේ తত্ত্বය දැනට පවතින්නේ තත්පර ගණනකි. සතිය දිගටම පවත්වා ගනිමින් සක්මන් කළ හැකිය. වරහන් ඇතුලේ මෙහිදී මම වම දකුණ ලෙස සිතින් සිතමින් පාද තබමි. ইহත විස්තර අනුව වැඩිදුර උපදෙස් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි. අර එන්නේ එන්නේ වගේ විෂම දර්ශන පේන්න පටන් ගන්නවා. එතකොට අර බය වෙන ගතිය, අසරණ වෙන ගතිය, පදනමක් නැති වෙන ගතිය, නැත්නම් සැක ගොඩාක් එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට යෝගාවචරයට ඉදිරි ගමනක් කරගන්න බෑ. මේ වාහනේ අදින්න නැතුව යනවා. ඉතින් එතකොට මූල කර්මස්ථානේ පේන තෙක් අහලක තියෙනවා නම් මේ විෂම දර්ශන වලින් හිත බේරලා මූල කර්මස්ථාන දාපු ගමන් ආයෙසරයක් න්‍යා හිතට හුස්මක් ගන්න පුළුවන් තත්යක්, ස්පාසු වෙන තත්යක් වෙන නිසා ඒ වෙලාවේදී මූල කර්මත්තානේ අතිරේක ලාභයක් තියෙනවා. මූල කර්මත්තා හිත දැම්මොත් අර විසිරී යන හිත නැති කරගන්න පුළුවන්. නමුත් ඉස්සරහට යනකොට පේනවා මේ විසිරී යන එකේ හිතේ තිබ්බට ඇවිස්සෙන ගතිය අඩුයි. එතකොට මූල කර්මත්තානේ යන්න ඕන කමක් නැහැ. හැබැයි ඒකට ශීඝ්‍ර වර්ධනයක් තියෙනවා හිතේ. භාවනා බොහෝම ඉක්මනට වැඩෙනවා. අර දැකලා සැක හිතලා මූල කර්මත්තායලා සැක දුරු කරන අපව යනකොට ඒ කාලීනාස්තියක් තියෙනවා. සද්ධාව තියෙන කෙනා සෙල්ලක්කාරයෙක් කෙනා ආය පරීක්ෂා කරලා බලන් ඉන්නේ දැන් මොන දර්ශන පේන්න ගියත් එයා දැනගන්නවා භවනා කඩා ගන්නෑ දිගටම යනවා එහෙම නැත්නම් උරගගා බලා ඉන්න යන්නේ දිගට කරගෙන යනවා ඉතින් ඒක තමයි ඉස්සරහට යනකොට හම්බෙන ලාභේ මේ එක සැරයක් ගිය පාර දෙවෙනි සැරේ ගිය පාර තුන්වෙනි සැරේ ගිය පාරේ මඟ නැතර කරකට දැන් අහන්න දෙයක් නැහැ දැන් දන්නවා මේ හන්දියෙන් හැරෙනවා මේ හන්දියෙන් හැරෙන්නේ නැහැ කියලා එතෙන්ට එනකන් ඒ පාරේ විතර හඳුනා ගන්න ගන්න නතර වෙලා අහන්න වෙනවා. නතරලා ඉන්න අහන්න හැම වෙලාවෙම කාලේ නාස්තිමක් වෙනවා. ඉතින් ඉස්සරහට හම්බ වෙයි වෙලාවක් ඔయిత වැඩි බීසන දර්ශන අර ඉස්සලා එක්කන ළඟට ආපු දීමකුලත් එයි. පොඩ්ඩක් කෑගෙවට ගාලල්ල ඉතින් මොනව කරන්නේ ඉතින්. දන්නවනේ ටිකක් කෑගෙවට පස්සෙ කැඩලා යනවා. ඊට පස්සේ නයි එනවා පොළොංගු වෙනවා රන්සාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසේන. විහිසුණු රුදු වේසමවා මග උරන්නේ ඒක දැනගෙන යන්න ඕනේ. ඕන තෝණ ගෙවල් හදන්න එපා යක්කුන්ට බය නැ. එහෙනම් සමත භාවනාව විතරක් කළා නතර කරා. ඒකල මෛත්‍රී බුදු අමෘත් එක්ක පොඩි ගමනක් යන්න තියාගන්න ඉතුරු කෑල්ල. මේකෙදි පුදන්න බලාගෙන යන්න. ඒ පුදන්න බලන්නේ යන්න තරම ගැම්මක් දෙන්නේ භාවනාවෙමයි. මුල දෙන්නේ නැහැ ඒක. එතකම මූල කර්මත්තාන හිත දමදම ප්‍රත්‍යක්ෂණය කරන්න උරගා බලන්න. දවසක හිතනවා කොච්චර කෙඩුවක්වත් හරියන්නේ මේක පුදන්නම වෙනවයි කියලා. ඒ පුදන්න කිය දවසේ මොකෙක්වත්ම නැහැ. මොනම දෙයක්වත් ගන්න දෙයක් නැහැ. ඒ නිසා ඒ තැනට හිත එනකන් මගේ වචනේ මම කියන්නේ ගෑනු හිතක් තියෙන කියලා. ඊට පස්සේ හිත පිරිමි වෙනවා. පරුස වෙනවා. සාහසික වෙනවා. අය කායිමත් අහන්න එහෙන gediy ඔය කඩාගෙන වදිනවා. ඒකට මොකාවත් ඉන්නෙත් නෑ ළඟ. ওই චරුචරු ගාන්නයි, පේන බලන්නයි, උපදෙස් ගන්නයි ගියාම අහලා පාලා ඉන්න බාංකිරිත්තොත් අපිට එන උපදෙස් දෙන්නේ. ඔය මොකාවත් නැහැ විශ්වාසය ඇති වුණාට පස්සේ හින ගෙඩිය වගේ කඩාගෙන යනවා. ඉතින් එතෙන්දී ලිංගේ මාරු වෙනවා වගේ මට පේනවා. ස්ත්‍රී පුරුෂ ස්ත්‍රී ලිංගේ මාරුලා පුරුෂ ලිංගයක් එනවා. පුරුෂ ලිංගයන් නම් පුරුෂයන්ගෙත් තියෙනවා සමහරවිට ස්ත්‍රී ලිංග ගතිය අර පොඩි කාලේ. භාවනා කරන ගියාට මොකක්වත් නැහැ මහා පුරුෂෙක් බාටපත් වෙනවා. බුදුරජාණන්සේ එතකොට කියනවා සාක්‍ය සිංහ කියලා පොඩ්ඩක් කතා කරනවා. ඌයි බලු සිංහ වෙන්න එපා. බලු වගේ වනවන්නත් යන්න එපා වලිගේ. උඹ කඩාගෙන ඵලයක්. උඹට සද්ධාව තියෙනවා නම් සීලය තියෙනවා නම් සතිය තියෙනවා නම් තවත් අපිට කණ්ඩ දෙනවා නම් අපිට ඉන්න දෙනවා නම් අපිට බොණ්ඩ දෙනවා නම් තව මොනකෙන් gediයට තවත් රණ්ඩු කරන්නේ. ඔය තුන අතර දුන්නාට පස්සේ තවත් කෙන් gediයට ඒ කතා කරන්නේ. දැන් අපි ඉන්නේ රිට්‍රීට් එකේ 5 වෙනි 6 වෙනි දවස්වල. නෙලන එකයි තියෙන්නේ කෙලවරක් නැතුව එන ඕන එකෙක් වරින් කියලා. ඒකට මොකාවත් එළියට එන්නේ අපි වැනුවොත් උන් ඔක්කොම එල පෙනපොම්බන්න පටන් ගන්නවා අපිට දීව මගුලුවත් එනවා ණයත් එනවා පොළඟත් එනවා කොයි වෙහෙසෙන් ආවත් කෙලස්ම තමයි ඒ නිසා සැකනම් හොඳට මතකද සැකනම් මූල කර්මස්ථානේ පිළිසින්නේ සැක නැහෙනේ කඩාගෙන අනිකයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මා ඊයේ උදයේ මා ලනුපැදුරේ සක්මන් කරනා විට මගේ වම් පාදය ඉදිරියට යෑමත් තදින් කොරගසන කෙනෙකුසේ වීමත් හිස වම් පසට බර වී වේගයෙන් ඉදිරියට ගියෙමි. වම් පසට කොතෙක් නැඹුරු වීද යත් කෙනෙකු මා වැටේ යයි සිතා අල්ලා ගත්තේය. එවිට මට දෑසින් කඳුළු වැටෙන්නට විය. අද උදයේ සක්මන් කරන විට ආරම්භය ලෙස හැල්මේ ඇවිදින විට වට දෙකක් පමණ ලනුපැදුරේ යන විට දැනුමකින් තොරව වම දකුණ මාරු විය. එයත් මට එයත් වට දෙකක් පමණ යන විට ඔසවනවා තබනවා යයි මාරු විය. තවත් වට දෙකක් පමණ යන විට ඔසවනවා ගෙන යනවා තබනවා ලෙස කළෙමි. මේ සියල්ල නොසිතා નિરાයාසයෙන් සිදුවිය. ගරු ස්වාමීන් වහන්සේ උපදේශයක් දෙනු මැනවි. පර්යංක භාවනාව ඊයේ සමූහ පර්යංකයේදී මට තනිකමක් විය. නමුත් සතියත් සමාධියත් හොඳින් ඇති බව දැනුනි. මුලදී පැය භාගයක පමණ ආශ්වාස ප්‍රශ්වාසය දැකගත හැකි විය. ඉන්පසු සියුම් වී දැනීම තිබුණේ පිම්බීම හැකිලීමේය. නැවත වාර 7ක් 8ක් පමණ පසු ආශ්වාස ප්‍රශ්වාසයට හිත පැමිණියේය. එම ලෙස සිටින විට ටික වේලාවකින් පාදකේ සිට තුනී ලෑල්ලක් එසවෙනවාසේ දැනුනි. මේ සිදුවීම ඊතා සෙමෙන් සිදුවිය. එය ක්‍රමයෙන් පපුව දක්වා එසවි පපුවෙන් ඉවතට කීප විටක් තල්ලු කරන ලෙස දැනුනි. එවිට මම පර්යංකයෙන් මිදුනිමි. සිත එකඟ කර ගැනීමට නොහැකි නිසා හා දැඩි වෙහෙසකර බවක් දැනෙන නිසාය. කයට දැඩි වෙහෙසකර බවක් දැනෙන නිසාය. පසුදින උදයේ හතරට පර්යංකයේදී ආනාපාන සතියේ සිත තබාගත් විට ඊතා සෙමෙන් කය වම්පසට කැරකෙන අතර අත් දෙපසට කඩා වැටුනි. පැය එකයි කාලක් පමණ එසේ සිදු වී නතර වී නැවත දකුණු පසට කැරකෙවිනු දුටිමි. ටික වේලාවක් එසේ සිදු වී නැවත හොඳින් ආනාපානය දැකගත හැකි විය. තව ටික වේලාවකින් මා ඉදිරියේ ලා නිල් පාට පසුබිමක සිරස් රේඛාවක් දිස්විය. එය බැලීම සඳහා මම හිස ඔසවන විට බෙල්ලේ තද වේදනාවක් වීම නිසා භාවනාවෙන් පිට උනේමි. මේ සියලු ක්‍රියා ගුළු බෙල්ලෙකුගේ ඇවිදීම මෙනි. භාවනාව සාර්ථක කර ගැනීමට උපදෙස් පතමි. තෙරුවන් සරණ වේවා. මේවා පෙරනිමිති වශයෙන් ගන්න. එහෙම නැත්නම් භාවනාදී ගිහිල්ලා වම දකුණේ උතුරු දකුණත් මාරු වෙන්න ඕන. අපි හිතන්නේවත් හේර මත ගෑවිලාම යනකම් නැත්නම් මේ සංඥාව අපිට අන්දන්න හදන ඇඳිල්ල නතර කළා ඇතිදී ඇති හැටියට පේනකයි යන්න ඕනේ. ඉතින් යනකොට ඔය වගේ පොඩි පොඩි මේ අපි දන්නා දේවල් අඳුර ගන්න බැරි නම් කරන්න බැරි නොදුටු නොවිරු දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ කියන්නේ භාවනා යන්න හදන්නේ. ඉතින් අපේ මේ නොදන්න දේට තියෙන බය තමයි අපි නිවන බාධා කරන්නේ. අපි නොදන්න දේ කාපු ගමන් නතර වෙනවා. නතර වෙලා හදාගෙන ආපුවම සතිය කරන කමක් නැහැ. අනිත් දවසේ ඊට පොඩ්ඩක් කියන්නේ. ඊට පස්සේ තව පොඩ්ඩක් යනසේ යන්නෙම නොදන්න ශේෂ්ත්‍රය තමයි. ඒකනේ දන්න ශේෂ්ත්‍රේ නිවන නැහැ කියලා හිතා ගන්න. කිසිම විදියකට දන්න ශේෂ්ත්‍රේ නිවන නැහැ. ඒක නිසා ඔය විද්‍යාවෙන් හොයන්න ගියාට කවදාකවත් වෙන මොනව හම්බුණා නිවන හම්බෙන්නේ නැහැ. මොකද මිත්‍යා දෘෂ්ටික තියෙන්නේ. නොදන්න ශේෂ්ත්‍රේ තියෙන්න ඉඩ තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ නිසා අපි සද්ධාවේ නාමයෙන්, සීලේ නාමයෙන්, සතියේ නාමයෙන් නොදන්න ශේෂ්ත්‍රයට යන්න දන්න තැන ඉඳලා. ඒ යනකොට ඔයගේ අලුත් දෙයක් වෙන්නේ නැත්නම් භාවනාවක් වැඩෙන්නේ නැහැ. අලුත් දේවල් කියලා කියන්නේ පිස්සු විකාර තිබිය යුතුම කියන එක නෙවෙයි. නමුත් මේ සත්‍ය වුණත් පේන්නේ පිස්සු විකාරයක් විදියට තමයි. ඉතින් ඒ නිසා මේ වෙන දෙයට අනවරතෙන් යන්න අරින්න. බාධාවකින් තොරව යන්න අරින්න. ඒකට අපි කියනවා සද්ධාව ඒකට අපි කියනවා සීලය කියලා. ඒකට අපි කියනවා සතිය කියලා. ඉතින් ඒක නිසා කඩ කඩ ගියට කමන්නේ. අනිද්දාසු මෙන්ඩේට පොඩ්ඩක් ඉදිරියට යනවා කියලා ඒ ගිය ගමනේ පරිචය දියුණුව අත්දැකීම පොඩ පොඩ වැඩි කරන්න ඒකට කිසිම කෙනෙකුට උදව් කරන්න බෑ. ඔය එකමයි ක්‍රමේ විශ්වාසයෙන් ඉදිරියට යන එකයි කරන්න තියෙන්නේ. ලිඛිත ප්‍රශ්නේ පමණයි. දැන් අපි වෙලාවත් කිට්ටු කරගෙන යනවා. වෙන මොනවාරි විශේෂයෙන් කියන්න කරන්න දෙයක් ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් වෙලාව ගන්න බලාපොරොත්තු වෙනවා සක්මන් භාවනාව සඳහා. හොඳයි එවනම් මේ පැය සක්මන් භාවනාව අරගෙන අපි තුනට නැවත රැස් වෙමු. සාමූහික පරියංග භාවනාව සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.